මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න යල්කන්නේ සරුසාර කරල් කපා පාගා අස්වනු ගෙටගත් මුවන් පැලස්සේ ගැමියන්ගේ ඊළඟ බලාපොරොත්තුව ළඟ එන බක්මහා අවුරුදු සැනකෙළිය ඉහලින් පැවැත්වීමයි. ඒ අරමුණු කරගත් මුවන් පැලස්සේ වෙදරාළහාමිගේ ගෙදර කටයුතු සහ කතාබස් සිදුවන ආකාරය මෙසේයි. Ah, ho, ho, ho, ho, ho, ho, ho, ho. වෙලදාලාමේ මේ මේ මේ මේ අඹ ගහ ළඟට බාන්නද? මෙතන හොඳයි නේද? හොඳයි හොඳයි හොඳයි. මේ මේ එනවා මේ මේ. හරි. එහෙනම් මම මෙතනටම බානවා. උදව් වෙන්න පොඩ්ඩක් උදව්. හොඳයි හොඳයි හොඳයි. ඔතන බාණ්ඩ. අපූරු මකුළු ප්‍රශ්නෙව ඈ කිරිමැට්ටත් අහුවෙලා තියෙන්නේ. මේවා මේ කුළු ගඟේ පහලින් හරියේ බෙදලාලාම කියාපු හරියම තමයි. මේ මේ බලන් ඉන්නේ මොකද ඔය කවුරු කවුරු ගොහින්නේ? ඇලයිනේ උදළු වලින් පස් ආරගෙන පුරවගෙන යනවා. සුද්ධ කරන්ට දෙයක්වත් නැහැ. නැහැ නේද? හරි හරි. මේ මේ බලන්න වෙදරාරාමේ. හරියට ආයෙත් මුකුත් නැහැ. පෙර ආපු හුණු වගේ. හොඳට ගානට පදමට දිය කරලා බිත්තිය ගානක විතරයි තියෙන්නේ. හොඳයි හොඳයි. මේ බොලාලා ඔය ටික ඔක්කොම මේ ඔය බලමුකෝ. ආ හැබැයි නේන්න. බකුළු පසුයි කිරිමැටි සේරෝම හොඳයි. හොඳ පදමට දිය කරලා කම්බි ලේන්සුවකින් හරි අමුඩ ලේන්සුවකින් හරි පෙරා ගත්තාම පංකාදු පායි ආයේ වෙනසක් නෑ ඔය සිදාදියේ බංගලාවල තීන්ත ගාපුවා වගේමයි ඔව් ඔව් මාටින් අපු මේක මේ අපි අද ඊයක පුරුදු වෙන්න කරන දේකුත් නෙවෙයි නව ඈ මේකත් මේ මුවන් පැලස්ස පවතින තේකට අවුරුදු කාලෙට ඉතින් අපි දිගටම කරගෙන එන කර්මනේ ඈ මේ මේ මේ වෙදරාලාමිට මට කියන්න බැරි වුණා මේ ඒ මොකද්ද මේ ඊයේ අපේ ආරච්චි මහත්තයාටත් මමම ගොහින් මේ පදමේ කිරිමැටි භාගයක්ම ගෙනත් දැම්මා මං හිතන්නේ වලව්වේ පිටිවල ගාන එක නම් මෙලාකට කම්මුතුත් කරලා ඇති. <laughs> ඔව් ඉතින් එයාට වැඩකාරයෝ අඩුවක්ද? ඈ මොනවා කරගන්න බැරි? ඉස්සරනම් මේ මුවන් පැලස්සේ ඇත්තෝ ගමේම ඇලදොල ඉවුරු වලින් මකුළු පස් එතකොට කිරිමැටි අරගෙන තමයි වැඩි දෙනෙක් අවුරුදු කාලෙට බිත්ති වල ගෑවේ. මේ නමුත් ඉතින් ඔය උළුගඟේ පහළ ඇලේ කිරිමැටි මකුළුපත් බොහෝම ඉස්තර. මේ මේ මේ මේ දැන් බණ්ඩිරාලත් සමුන්ගේ කරත්තෙන්ම මේ ගමට කිරිමැටි අදිනවලු. <laughs> ඔව් ඉතින් මිනිසුන්ට කාසි පණන් හිගේකුත් නෑ නේද? හරි හරි. මේ තව ඕන වුණොත් මම පණිවුඩයක් දෙන්නම්. ආ හොඳයි. මේ දැනට උඹේ මහන්සියට මෙන්න මේක අතේ තියාගන්නකෝ ඈ හොඳමයි හොඳමයි මේ මේ මේ මේ නෑ ඉතින් මේ වෙදරාලාමකින් සල්ලි ගන්නත් බෑ මේ මේ එහෙනම් ඉතින් මං ගොහින් එන්නේ හොඳයි හොඳයි හොඳයි හොඳයි ආ මේ වෙදරාලාමි ඕන් ඉස්සරහට එනවා මේ මේ වෙඩික්කාරයයි බණ්ඩිකාරයි ඔව් ඉතින් මං ඉස්සරහට ආවනම් උඹට ආරස්සාව හොඳයිනේ. අනේ ඒකේ වගක් මොකටද ඉතින්? ආ ආ යම් පුදා යම් ජා ජා ජා ජා අපි මේ ලකලෑස්ති වෙන්නේ අවුරුද්දට අද මකුළු ගන්න. හ්ම්. මේ ඔයෙන් පොඩ්ඩක් ඇඳි ගනින්කෝ. අනික මේ මේ පස්තික මඩුවට ගොහින් දාන්න උදව්වක් දෙන්නත් ඕනේ. හොඳමයි හොඳමයි වෙදරාලාමි ගෙදර මකුළු දැල් කඩලා සේරම ලෑස්ති කරලා තියෙනවා. එහෙමනම් දැන් වැඩේ පටන් ගන්න. මං නම් වේලා පහින්ම ගෙදර ගානක ඉවරයක් කොලා ඕන්න. වැඩ ගොඩ ගැගුණාම කරච්චලේ නෙවෙයි තරලාමි. ඔව් ඔව්. ඒකනම් එහෙම තමයි. ම්ම් හොඳයි. දැන් අද මොකද මේ තකහණියක්ම අපේ ආරච්චිල මහත්තයා කීවා මෙදා පාර අගහස්ථානේ දෙන්න පිළිවෙලක් කරන්ට කියලා. ම්ම් මම පණිවිඩය දෙන්න කියලා යාවේ. ආරච්චිල කිව්වද? ම්ම් උදේම මට කීවා. ම්ම් මං මේ මුවන් පැලස්සේ කාට කාටත් මේ නානු වර්ග. එතකොට ඉසතෙල් ගාන දේත් වර්ග හදන එක. තව මේ මේ අවුරුදු උත්සවයේ සංවිධාන වැඩ. ඈ ඔය කොහොම කරනවනේ? ඕකෙකින් මේ ආරච්චිලට අපූර්වට කරන්න තිබුණා නෙමෙයි. බෙතරාලගේ වැඩ වැඩිකම මම නොදන්නවද? ඒත් ඉතින් එයාගේ පණිවිඩයනේ මං කීවේ. මොකද්ද මේ අගසස් දානේ කියන්නේ? මම මේ අන්ධෝ සංසාර වැද්දක් තේරුමක් නෑ මේ ගැන. ඒක තමයි. හ්ම්. උඹලා මේ මුවන් පැලස්සේ කැලෑවේ උරුමකාරයෝ වුණාට දන්න අටන් ගෙඩියක් තියෙනවා අය. අටන් ගෙඩියක්? හ්ම්. බෙදරාලාම දන්නවනේ. අපේ කාලේ මූකලාන් වල ඉස්කෝල කියලා දෙයක්වත් තිබ්බේ. අපේ තිතින් මේ කැලේටම වනමුරුගේ වුණා. එහෙම වුණු එකේ අගහස් දාන ගැන ප්‍රශ්න කරන්නවත් හිතුණා ඇතින් බලන්න. <laughs> ඔය ආරච්චි මහත්තයා අගහස් දාන කිව්වට අගහස් කියන එක ගැන තේරුමක් ආවේ නෑ. මට ඉතින් වෙදරාලාමිකෙන් අහන්න හිතුණා ඒකයි. හ්ම්. <laughs> ඕන් එහෙනම් අහගනිමු. හ්ම්. අගහස් කියන්නේ අග්‍ර සස්ය කියන එකට. අග්‍ර සස්ය කියන්නේ මුලින්ම කුඹුරු වල ගොයන් කපලා පාගලා ගෙට ගන්න මුල් අස්වැන්නද තේරුණාද? එහෙමත් මට හරියට තේරුනේ නෑනේ. ඒ කියන්නේ කුඹුරින් ගෙටගත්තු ගම. මුල්ම විහාල් කොටස. මිනිස්සු කන්ට කලින් ගන්න නොයිදුල් වී ඇට ගෙඩිය. ආ වෙඩික්කාරයා කිව්වා හරියටම හරි. ඔව් ඔව් හරියටම හරි. මිනිස්සයෝ විහාල් කොටලා තමම් පරෝජංගන්ට කලින් ඒ කියන්නේ මේ මේ ඉඳුල් නොකරපු කුඹුරු වල විහාල් තමයි. කියන්නේ නොකිලිටි නොකිලිටි. මුල්ම විහාල් තමයි අගහස් දානෙට ගන්න. ඉතින් ඉතින් වේදරාලාමි කුඹුරෙන් ගන්න ඒ මුල්ම විහාල් ඒ කියන්නේ අගහස් කොටස අපි වෙන් කරන්නේ කාටද? කාටද? කාටද බුදුන්ට දෙවියන්ට. ඒක මේ අපේ මුතුන් මිත්තන්ගේ කාලේ ඉඳලම කරගෙන ආපු පිළිවෙල. මොකද අපේ රටේ පුරාණ රජදරුවෝ මේ රට අටවතාවකටත් වැඩිය බුදුරජාණන් වහන්සේට පූජා කරලා තියෙනවා. ආ අටවතාවක් රට වතාවකටත් වැඩිය. ඉතින් බුදුන්ට අයිති රටේ බුදුන්ට අයිති කුඹුරු ඉඩම් වල කරන ගොවිතැන්පත් අයිතිත් මුලින්ම බුදුන්ට. ඒ වගේම සංඝ රත්නයට. හා හා මේක නම් මහා පුදුම ඉතිහාස කතාවක් නේ. අහන්නත් ආසයි. <laughs> මේක මේ රටේ කවුරුත් දැන කියා ගන්න ඕන කතාවක්. හ්ම් ඉතින් මේ රට බුදුන්ට දෙවියන්ට පූජා වෙච්ච රටක් නිසා බුද්ධ ගෞරවය නිසා කුඹුරෙන් ගන්නා අස්වැන්නේ මුල් කොටහෙන් මේ රටේ හැමෝම වාගේ බුදුන්ට දෙවියන්ට දානයක් දෙනවා. අන්නේ මුලින්ම දෙන දානෙට කියන්නේ අගහස් දානෙ කියලා. ඈ හරි. නිකම්ම නෙවෙයි මහා උත්සවාකාරයෙන් පෙරහැර පවත්වලා තමයි මේ අගහස් දානේ දෙන්නේ. එවනම් ඉතින් මෙදා පාරත් මේ අවුරුද්ද අපි මේ කොරන්ට කතිකා කරන්නේත් ඔය කියන දානෙම තමයි. හරියටම හරි වෙඩික්කාරයෝ හරියටම හරි. මේ මුවන් පැලස්සේ ඇත්තෝ මොණයම්ම කාලෙකවත් ආවට ගියාට ගොවිතනක් බතකට අත තියලා නැහැ. සුබ නැකත් මුහූර්තවලට තමයි මේ සේරෝම කටයුතු සිද්ධ වෙලා තියෙන්නේ. තේරුණා නේද? මේ කමත් කවි පුරාණ ගෝයන් කවි කියන්නේ මේ කමතේ උපත මේ වගේ ඒවා තියෙනවා මේ කවි තියෙන පොත්වල දෙවියන්ට බුදුන්ට තැන දීලා මේවා සිද්ධ විච්ඡාකාරය ගැන හොඳ ඇති විස්තර වෙනවා අපේ වෙදහාමිනේටත් සමහර කමත් කවි එතකොට ඔය ඔය නෙළුම් කවි එහෙම අපූර්වට කටපාඩම් ඇයි වෙදමා මට කටපාඩම් නැද්ද <laughs> මේ කවි දන්නේ නොදන්නවා නෙවෙයි මට මේ මේ ඒව මතක තියෙන්නේ මේ එහෙන්නේ අනේ වෙදරාලාමි කවියක් දෙකක් කියමුකෝ බලන්න මං ආසයි අහන්න ආහන්ට ආසයි ඕන් එහෙනම් අහගන්නින්කෝ මට මතක විදිහට මන් දෙකක් තුනක් කියන්න. බුදුන් වඩි මේ කමකට දහම් සුවඳ පැතිරෙයි වට සංගුණ අඩි මේ කමතට පෙරුවන් සරණයි කමතට ආමේ ඒකත් අහගනින්කො මේකාගේ දෝකමතා බුදු සමිඳුන්ගේ කමතා මේකාගේ දෝකමතා ධම්ම රත්නයේ කමතා ඔබ තහගෙන ඉන්නේ සම්මා සම්බුදු ආනසක පැතිරෙන්නයි කමතේ සම්මා දස දරුමේ බල පවතින්නයි කමතේ සරියොත් මුගලන් තෙද බල පවතින්නයි කමතේ තුන්කාරණේ බලමහිමින් දෝෂ අරින් කමතේ අනේ හරි ලස්සනයි නේද <coughs> අපේ සිද්ධහත් බෝසතුන් වක් මගුල් දිනයේදී මංගලම් බලක් බැඳලා ආස වැඩ හිඳ භාවනා වැඩු මංගලම් එමහා බෝසත් බලෙන් කමතට හිතට වේ ජය මංගලම් පිරි අස්වනු බත බුලත් මුළු රටට වේ ජය මංගලම් මංගලම් අනේ වේදනාරාමි මේ කවි අහගෙන ඉන්නකොට කනට අමුතු මිහිරක් ඒකම හිතට අමුතු සැනසීමක් දැනෙනවානේ හරි පුදුමයිනේ ඒ විතරක් නෙවෙයි මේ කමත් කවි වල පිරිත් සූත්‍රවල සත්‍යානුභාවයේ තියෙන හින්දා සස්ත්‍රීක අස්වැන්නක් ලැබුණා. ඒ අස්වැන්නෙන් තමයි අපි මේ අගස් දානේ අවුරුදු කාලෙට මුවන් පැලැස්සේ මුලින්ම පවත්වන්නේ. තේරුණාද? මෙච්චර කාලයක් මේ මුවන් පැලැස්සේ අවුරුදු කාලෙට ගොවිතැන් බත් කරලා අගහස් දාන දුන්නට අද තමයි වෙදරාලා හැමේ මේ සාන්සුද්දට අපි මේ විතරේ සුලමුල මේ කින්දමන්ද කියලා දැනගත්තේ ඕන්න. මේ අවුරුදු කාලේ මෙච්චර ගිනිරාමට වැඩ අපට මේ විස්තරේ කියා දුන්නට වේද මාමට බොහොමත්ම පිං. මං යනවා වේරගන්තොට පැත්තේ ගෙහුගෙන්ට. හොඳයි හොඳයි. මේ එහෙනම් මේ ආරච්චිරාලට කියාගෙන යන්න අගාස් මංගල්‍ය වැඩ වෙනදා විදිහටම අඩුපාඩුවක් නැතුව කෙරෙනවා කියලා. හොඳයි එද මාමා. හ්ම් හ්ම්. යන ගමන් කියාගෙන යන්නම්. හ්ම්. අද මේ මෙච්චර වැඩ තියෙද්දි දෙන්න කඩේ වැටලා හිටියාම හරියනවද? කෝ ගියද වෙදිකාරයා? උගෙන් බේරිල්ලක් නෑ ආගාස් දානේ විස්තරේ කියන්න කියලා. ඉතින් කියා දුන්නා ටිකක්. මේ ඔන්න ඔය ගෙනාපු මකුළු පස් කිරිබැටි ගන්නට පෙරලා දිය කරලා මේ පැත්තේ සේරෝම් පිටිවල ගාලා දැම්මනම් හොඳයි. මේ අවුරුද්ද කට ළඟටම ඇවිල්ලා. බල බල ඉඳලා හරියනවද? අනේ හරි. ඉතින් ඉතුරු හරිය තේරෝම පිටිවලයි අතුරු කාමලවලයි මම්ම ගාලා දාන්නම්කෝ. හ්ම්. <laughs> ඉවරනව වැඩි. තව කොච්චර වැඩ තියනවද? සිරිමලීගේ දරුවටයි පුංචි බණ්ඩගේ කොළු පැටවුන්ටයි මොනවා හරි රෙදි කැරි ටිකක්වත් ගේන්න එපා. හ්ම්. අවුරුද්දට කියලා අඩුම කුඩුම කොච්චර දේවල් ගන්න තියනවද? තවලං හරක් අවුනොත් නම් හොඳයි. හ්ම්. එහෙම නෙවෙයි. මට කල්පනාවක් ආවා. අපි මාටින් අප්පුට වේලපහ කියලා තියමු මේ කාරණේ. මොකද උගේ තවලන් හරක් මේ ඉරිදට කොහොමටත් යනවනේ මේ ලූල්වක්කට. හා? ඒනේ භෝග જાති බටු අම්බටු ගැකිරි පිපිඤ්ඤා ටිකක් දැරිය. මාටින් අප්පුටම කියලා ගෙනියන්න. හ්ම්? හරි හරි එහෙම එහෙම හොඳයි එහෙම කරමු මේ මාටින්ට අදම මම පණිවිඩය දෙන්නම් හ්ම් හ්ම් හොඳා හොඳා හොඳා මේ රාලහාමි ඒක නෙවෙයි පොඩි උන්ට ඇඳුම් කැරි ටිකක් ගන්නකොට ලිතේ කියලා තියෙන පාටම තෝරගත්තොත් හොඳයි නේද හ්ම් ලිතේ නම් තියෙන්නේ කොළ බැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කියලා හ්ම් එහෙනම් ඉතින් පොඩි උන්ට හඳ කොළ පාටයි වෙන වෙන මිශ්‍ර පාටයි රෙදි පිළි තෝරගත්තට කමක් නැහැ. ඒත් එක්කම අවුරුදු තෑගි දෙන ඒවා වෙනමවත් ලියාගෙන ගිහින් අරන් ඉන්න වෙයි. <coughs> ඔය අවුරුද්දට කවි සින්දු කියන ළමයින්ට එතකොට වැඩිහිටියන්ට මේ මහජන්ත උන්නාන්සිත් ත්‍යාගි වගේක් කියලා තිනවා කියලා ආරච්චිල කිව්වා. අප්පා එහෙනම් මිදා පොටේ මුවන් පැලසි අවුරුදු බොහෝම සරු පාටයි. <laughs> එමනම් ආමින්නේ මෙදා පාර අවුරුදු උත්සව දවසට මේ මුවන් පැලැස්සට මහේජන්ත උන්නාන්සෙත් පැමිණෙන්න ඉඩ තියෙනවා. <laughs> මේ ආරච්චිලා උන්නාන්සෙට දැනුම් දීලා <laughs> කැවිලි පෙවිලි කාර්ය ඕනෙකමින් හදලා තියන්ටත් තියෙනවා. ඒකනම් අහලා බලන්න ඕන ආරච්චිලගෙන්ම තමයි. ආ වරිල්ල වරිල්ල මේ ආරච්චි මාත්‍යා ඉන්නවද දන්නේ නැහැ ගෙදර නේද? වරිල්ල වරිල්ල ඇතුළේ මේ දැන් ඔක්කොටම ඉස්සෙල්ලා මේ අපි ආරච්චි මාත්‍යාට කියන්න ඕනේ අවුරුදු නැකත් වෙලාවල් කොහොමද දැනගන්නේ කියලා. ඒක ඇත්තකින් අපි ඒක දැනගන්නත් එක්ක අපි ආපිය කොහොඳයි. ආපිය කොහොඳයි. ඒකනේ නනිති. කේරටෝ මිස්සෙල මේ කච්චාරිත් ටික දැනගෙන ඉඳිට. ඕකට වාද කරන්න ඕනේ නැහැ. නැකත්‍රාලා ගෙදරට යමු. එහෙට ගියා නම් ඉවරයි. නැකත්‍රාලා ගෙදරට ඒකත් හොඳ අදහස නේද? ඒක හොඳයි ඒක හොඳයි. හිත දන්න කියන කෙනෙක්ගෙන් ඕක දැනගන්නනේ ඕනේ කරන්නේ. අනිවාර්යයි. එහෙම චාරිත්‍රා නිකන් ආවට කියාට එහෙම කරන්න ඕනේ නැහැ. නැකත්‍රාලාගේ බලමු බලමු. ඒක හොඳයි. හොඳයි. අපි හදිසි වෙන්න ඕනේ නෑනේ. ඒක හරි ඒක හරි. ඉතින් එහෙම හදිසි වෙන්න ගිහිල්ලා මොකවක් කරගන්න බෑනේ. අනිත් එක ඉතින් අපි කැවිලි පෙවිලි ටිකේ වුණත් හදාගන්න එපා. අඩුව කුඩුබ ටික ගෙන්න ගන්න ඕනේ. ඒක කරගන්න බලන්න. මෙලා අපේ මිනිස්සුන්ව යවලා ගෙන්න ගත්ත කල්තියාම. ඒක හොඳ අදහස ඒකයි. මේ අපේ මහගෙදර නම් අප්පොච්චි කලින්ම හුණු පිරිහන් කටයුතු කරා මාටින් අප්පුට කියලා. බෙදා පාරේ හුඳ තමයි වැඩේ බාරගත්තේ. මේ මේ පහුගිය දොහේ අපේ කෙල්ලගෙන් බේරුමක් උනේ නැහැ නේද? මේ මෙදා පාර ඒකිට මේ මේ මල් චීත්තයක් මොනේ කියලා කිය. ඒතින් ඒ උනාට ඉතින් ඕන්න ඉතින් අපේ උන්ද ඇවිද්දේ නැත උඩහ කඩමන්ඩියේම ඒකිට ඕන එක ඕන පාටම ඕනේ කියලා. අනේ අපේ කුළු පැංචන්ට නම් ඉතින් නටනට ඉන්නව මිසක් උන්ට ඔය කිසි ගාණක් නැහැ. අපේ ඥාති වෙන නායක හාමුදුරුවන්ට පොරොන්දු අවුරුද්දට දවල් දානේ පූජා කරන්නේ. ඒ හොඳයි. ඒ හොඳයි. මහා පුණ්‍ය කර්මයක් නෑ ඕක. මේ මන්තලේ අවුරුදු 30ක් පස්සේ මේ පන්සලේ අවුරුදු 30 දෙපෑ. ඒක හරි ඒක හරි. එදා පාරජයටම ගන්න ඕනේ අවුරුද්ද නේද? ඕම් ඕම් මේ ආරච්චිල මහත්තයා එනවා දැන් පොඩ්ඩක් කටවල් පියාගන්න. කටවල් පියාගන්න. ආහා උඹලා ඔක්කොම ආවද? හ්ම් හොඳයි හොඳයි හොඳයි හොඳයි. ඇඳි ගනින්නලකෝ ඇඳි ගනින්නලකෝ ය පුළු පුළුවන් තැනකින් ඉඳ තියෙන තැනකින් බලලා ඈ ඇඳි ගනින්න හා හොඳයි. කලාශූරී මුදල් නායක සෝමරත්නයන් ගුවන් විදුලියට ලියන මුවන් පැලස්සේ අද රඟපෑම් විජේරත්න වරකාගොඩ ශීලා පරණමානගේ උලපනේ ගුණසේකර සෝමසිරි චන්ද්‍රසේන කමල් ගමගේ ප්‍රියන්තනී ගමගේ යහම්පත් අනුෂා මොහන්දිරම් දිල්කා විමර්ශනී හඳුවල සහ රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලා මුවන් පැලස නිෂ්පාදනය නන්දා ජයමාල